බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ බෞද්ධ ආමාත්‍යචාර්ය හරහා ලෝකය පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරන ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඒ පින්බර දායකත්වයේ ගත්තේ නුගේගොඩ රේමන් පාරේ පදිංචි ලක්ෂ්මී සෙනවිරත්න මහත්මිය, කීර්ති සෙනවිරත්න මහත්මයා සහ රාජකිරියේ දුච්චමෝ පදිංචි මානෙල් පෙරේරා මහත්මිය විසින් එයාගේ දායකත්වයෙන් මේ ධර්ම දේශනාව සිදු කරනවා. අපි දේශනා කරගෙන යනු ලබන්නේ විසුද්ධි මාර්ගයේ. ඔයත් දන්නවා විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදු භාවය මේ ලෝකයේ වඩාත්ම පිරිසිදු භාවයට පත්වෙච්ච කුජලය තුන් දෙනයි. කෙනෙක් තමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්මය තමන්ගේ නුවණින්ම අවබෝධ කරගෙන උතුම් වූ ඒ බෝධියටපත් වෙච්ච පච්චේක බෝධි කියනවා පසේ බුදුරයන් වහන්සේ ඒ වගේම රහත් මහරහත් රහතන් වහන්සේට. ඒතර මේ ලෝකයේ මේ තුන් දෙනා අති පාරිශුද්ධ භාවයට පත් වෙච්ච තුන් දෙනෙක්. විසුද්ධිය, සුද්ධ වීම, පිරිසිදු වීම, තාමත්ම නිවැරදිව කරගත් පුච්චල. අපට තාම බැරි වුණා. අපිට බැරි වුණේ අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට තාම නිවැරදිව බැස්සේ නැති නිසා. ඒ නිසා අපිට තාම ඒ වඩාත්ම පාරිශුද්ධ භාවයට පත් වෙන්න බැරි වුණා. ඊට මෙහා හිටපු අයටත් එයාලට සිත්කලා පිරිසුදු භාවයන් තිබ්බා. අනාගාමී පුච්චලයටත් තව පහක් ඉතුරු වෙලා තිබ්බා. උද්දම් භාගයේ සංයෝජන. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිච්ඡ. රූප රාග ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූප රාග රූපාවචර බ්‍රහ්ම ලෝකවල රාග කියන්නේ ඇලෙනවා මානය. ඒ අනාගාමී කුච්චලයන්ටත් මානය කියනවා. උද්දච්ච උද්දච්ච කියන්නේ සිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. වික්ෂිප්ත වෙන අවිද්‍යාව. අවිද්‍යාවක් තියෙනවා. මේ ධර්මතා පහක් තියෙන නිසා වඩාත්ම පාරිශුද්ධ භාවයට පත්වෙච්ච කෙනෙක් හැටියට හඳුනන්නේ නමුත් එයා කාම ලෝක වලට නම් නැවත ඉන්නේ නැහැ. එන අනාගාමී පුච්චලයක්. සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන ධර්මතාවයන් සාමුලිනව අවසන් කරපු පිටර නැවත කාම ලෝක වලට එන්නේ නැහැ. එයාලා සුද්ධාවාස පහෙන් එකක ප්‍රතිසන්දි අරගෙන ඒ පහෙන් පිළිවෙලට හෝ පිළිවෙලට එහෙම නැත්නම් ඒ පහෙන් යම් තැනකදී පිරිනවන් පාන්න පුළුවන්. සෝවාන් සක්‍රුදාගාමි වෙච්ච අයත් යම් ආකාරයකට විසුද්ධියටපත් වෙච්ච අය. කියන්නේ සම්පූර්ණ විසුද්ධි නෑ. යම් ආකාරයක විසුද්ධියක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අවසන් කරපු කුච්චලය එයලා අවසන් කරපු කෙලෙස් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එයලත් යම් පාරිශුද්ධ භාවයකට පත් වෙලා තියෙනවා ඒ කියන්නේ සක්කාය දිට්ඨි නැ සැකය විචිකිච්ඡාව නැ වෙන රුත වෙන පිළිගැනීම වෙන ඇදහිම් නැහැ එවැනි ඒ අයලා නිදහස් වෙලා ඉන්නේ. අර සක්‍රදාගාමි පුච්චලයන් ඒ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සිරබ්බත පරාමාස කියන සංයෝජන තුනත් එක්කම කාමරාගයයි පටිගයයි කියන එක. කාමරාගය කියන්නේ කාමයන්ට ඇලෙනවා කියන එක. පටිගය කියන්නේ තරහ, ක්‍රෝධ, වෛර සිතුවිලි. ඒවා තුනී කරපුව ප්‍රතම ආකාරයකට පිරිසිදු භාවයක් ඇති කරන් තියෙනවා. ඒක සාමුලියම පිරිසිදුනේ. සහ මුලින්ම විසුද්ධි සහ මුලින්ම පාරිශුද්ධ සහ මුලින්ම තාමත්ම නිවැරදිව පිරිසිදු වෙච්ච පිරිස තමයි රාතන් වහන්සේ හා පසේ බුදුවරයන් වහන්සේ හා මේ සම්මා සම්බුදු ලෞතර බුදුරජාණන් වහන්සේ අපට තාමපත් වෙන බැරි වුණේ මේ සිත තුළ ක්‍රියාත්මක වෙන ක්ලේශයන් නිසා ඒ ක්ලේශයන් නිසා අපට තාම බැරි වුණා ඒ නිසා අපි අද ධර්ම දේශනාව මේ විසුද්ධි මාර්ගයේ පස්වෙනි විසුද්ධිය හැටියට ප්‍රතාගතයන් වහන්සේ දේශනා කළේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි මග නමග මග මොකක්ද නමග මොකක්ද කියන කාරණය ඉතාම පැහැදිලිව දේශනා කරනවා නමග යන්නේ නැතුව නිවැරදි මගට අපි මෙච්චර දවසක් මෙච්චර කාලයක් අපි නමග ගියා ඒ නමග ගිය නිසා තමයි අපි නැවත නැවත මේ භවයකට එකතු වෙන්නේ. දැනුත් අපි භවයකට එකතු වෙලා ඉන්නේ. ඒ කාම භවය. මනුසාත්ම භවය. හැබැයි ඒක සුගති භවයක්. ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ වටහා ගන්න, ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් භවයක්. සුගති භවයක්. ඒ නිසා මේ භවය ඊටම වටිනවා. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපිට මම ගිය සතියේ සඳහන් කරා මේ උද්‍යව්‍ය ඥානය පළමුවෙන් උපදවාගත යුතු ඥානයයි ඊට අනතුරුව උපදවා ගන්න ඥානය භංග ඥානය ඊට අනතුරුව උපදවා ගන්න ඥානය බයිපපට්ඨාන ඥානය ඊට අනතුරුව උපදවා ගන්න ඥානය ආදීනවේ ඥානයයි ආදීනවානු දර්ශන ඥානයයි ඒගාවට උපදවා ගන්න ඥානය නිබ්බිදා ඥානයයි කලකිරීම අරමුණු කරන ඒ නිබ්බිදා ඥානයට පසු උපදින ඥානය මුඤ්ඤිතු සම්ඤ්ඤතා ඥානයයි නිදීමේ කැමැත්ත මේ නිවත් වීම අයින් වීමේ කැමැත්ත ඇති වෙන ඊට පස්සේ ඇති වෙන්නේ පටිසංකා ඥානය ඒ මිදීමට ඒ නිවත් වීමට උපායක් වෙනවා ඒ පටිසංඛා ඥානයයි. ඉන් අනතුරු වෙන්නේ සංස්කාර උපේක්ෂා ඥානෙ. ඒ සියලු සංස්කාරයන් කෙරෙහි මැදහත් බව සත්‍ය අනුලෝම ඥාන. නිවැරදිව මේ ඥාන ටික උපදවා ගන්න අපි මුලින්ම ඇති කරගන්න ඕන ඥානය උද්‍යව ඥානය. පසුගිය සතියේ සතියේ පිළිබඳව කරුණු කාරණා කතා කළා. ඒ උද්‍යව ඥානය ඇති කරගන්නේ වගේම මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ එකම දෙයක් මෙනෙහි කරන්නේ. ඒ ලක්ෂණ තුනක් සහ ඒ ලක්ෂණ තුන නිසා ඇති වෙන ධර්මතා තුනක්. ඒ ධර්මතා තුනේ ලක්ෂණ තුන ඉස්සලාම පෙන්වන්නේ අපි. ලක්ෂණය පෙන්වනවා. මම ගිය සතියේ ඒ පිළිබඳව කතා අනිත්‍ය ලක්ෂණ එකක් අනිත්‍ය එකක්. දුක්ඛ ලක්ෂණ එකක් දුක්ඛ එකක්. අනාත්ම ලක්ෂණ එකක් අනාත්මය කියන්නේ එකක්. අනිත්‍ය ලක්ෂණ. වෙනස් වෙන ලක්ෂණයන් තියෙනවා. එකපාරටම වෙනස් වෙන්නේ යම් දෙයක්. වෙනස් වෙන ලක්ෂණයක්. අධ්‍යාත්මික හා බාහිර දේවල් පිළිබඳව අපි හොඳට හොයලා බලමු. අධ්‍යාත්මයේත් පෙන්නනවා ඒ ඉස්සෙල්ලා වෙනස් වෙන ස්වභාවය. ශරීරේ ඒ කොටස් වල. කෙස්වල ඉස්සෙල්ලාම වෙනස් වෙන ස්වභාවය පෙන්නනවා වෙනස් ඊට පස්සේ වෙනස් වුණා. ඒ තමයි කෙස් එකපාරට සියල්ලම සුදු වෙන්නේ. ඒක ලක්ෂණය ඊටම සියුම්ම පටන් ගන්න. ලොම් එක පාරටම වෙනස් වීම පෙන්වන්නේ. වෙනස් වෙන ස්වභාවය පෙන්වනවා වෙනස් අනුභව පෙන්වනවා. ඒ කියන්නේ මුලින් සුදු වෙනවා ඉස්සෙල්ලා. ක්‍රමක්‍රමයෙන් ඒක වැඩිලා සම්පූර්ණයෙන් සුදු වෙනවා. S2 එක පාට පෙනීම අඩු වෙන්නේ. ඒක ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වනවා. ඒ ලක්ෂණය තමයි පොතක් ගත්ත කියවන්න අමාරු. එතකොට Tamanට තේරෙනවා ආ මේ පෙන්වන්නේ ලක්ෂණය. කොමකේ ලක්ෂණයද? මොකේ ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය කියපෙන්නේ. මට ඉස්සර හොඳට පෙනෙනවා. ඈත දුර තියෙන දෙයක් වුණත් මම හොඳට දැක්කා. නමුත් මම මට ඒක දැන් යන්තමට පේන. ගොඩ වෙලා වගේ පේන. ඒ ලක්ෂණයක්. අනිත්‍යභාවයේ ලක්ෂණය. ඒ ඈත තියෙන දෙ පොඩ්ඩක් අපේන්නේ. අන්න අනිත්‍ය. දැන් නිට්ටය නැති බව පේනවා. ඉස්සෙල්ලා පෙන්වන ලක්ෂණය. අර බොඳ කරලා අපැහැදිලි කරලා පෙන්වන ලක්ෂණය. ඒක නොපෙනීම ගියා. දැන් ඒකට මොකක් හරි දෙයක් අවශ්‍ය වෙනවා. උපස්සිය වල කන්නඩියක් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලා ලක්ෂණේ පෙන්නවා. ඒ අනිත්‍ය ලක්ෂණය. ඊට පස්සේ නොපෙනීම ගියා ඒ තමයි අනිත්‍ය. දුක්ඛ ලක්ෂණයත් ඒ වගේ. එක පාරටම දුකක් එන්නේ. ලක්ෂණේ පෙන්වුම් කරන ඉස්සෙල්ලා. දැන් ශරීරයක පාරටම දිරන්නේ. එකපාරටම රෝගයක් ඇති වෙන්නේ නැහැ. රෝගයක ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වනවා. දැන් අපි දන්න අපට උණ ගැනන එකපාරටම උණ ගැනෙන්නේ. ඊට කලින් පෙන්වන ලක්ෂණය. එක ප්‍රතිරීතෙන්. උගුර නිකන් හසනවා වගේ. ඉසේ බරගතියක් දැනෙනවා. ඒතර අපි තේරෙනවා අපේ ශරීරේ මොකක් හරි වෙනසක් තියෙනවා. ඒ ලක්ෂණය පෙන්වන්නේ. පවවදාට උන. අන්න දුක්ඛ ලක්ෂණය. එතකොට ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වුවා. ඒ රෝගයේ ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වුවා. ඊට පස්සේ රෝගය පෙන්වුවා. අන්න ඒ වගේ ඉස්සෙල්ලා පෙන්වන දුක්ඛ ලක්ෂණය. ඊට පස්සේ දුකයි කියලා පෙන්වනවා. ඒ ලක්ෂණය පෙන්වන්නේ අර ශරීරය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර විපරිණාමේ වෙනස් වෙන ස්වභාවය ඒක පෙන්වන්න. පෙන්ලා ඒක වෙනස් වෙලා යනවා. කන ඇහෙන්නම නැති යනවා. වකුගඩුවක් ක්‍රියම වෙලා. හැබැයි ඊට කලින් උදරේ තෙරපීමක් එහෙම නැත්නම් උදරේ රිදුමක් ඉස්සලා නේ. ඒක පාටම වකුගඩුව නරක වෙලා නේ. ඒ ලක්ෂණය පෙන්වනවා. ඊට පස්සේ නරක වෙලා. අන දුක්ඛ ලක්ෂණය. ඒ වගේම අනිත්‍ය ලක්ෂණය. ඒක අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව පෙන්නවා. ඒ තමයි ලක්ෂණය. දැන් වකුගඩුව නරක් වෙලා වෛද්‍යවරයෙක් කියනවා වකුගඩුව නරක් වෙලා තියෙනවා. නරක් වෙලා තියෙන එකක්. දැන් අනාත්මය පෙන්වනවා. ඉතින් අනාත්ම ලක්ෂණය පෙන්වන්නේ. කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව තම වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ඒක ලක්ෂණය පෙන්වුවා. ඒ තමයි අර උදරයේ ඇතුළු වෙච්ච අපහසුතාවය. අපහසුතාවය, රිදුම, වේදනාව. ඒ පෙන්වන්නේ අනාත්ම ලක්ෂණය. ඒතර දුක්ඛ ලක්ෂණයත් එතන තියෙනවා. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අනිත්‍යයක් තියෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය පෙන්වුවා. ඒ අනිත්‍ය ලක්ෂණය. දැන් වකුගඩුව නරක් කරලා. අන්න අනිත්‍යයි කියලා පෙන්වනවා. ඒතර දුක්ඛ ලක්ෂණය පෙන්වනවා. ඉතල පෙන්නේ දුක්ඛ ලක්ෂණේ අර කුසේ වේදනා අපහසුතාවය. ඊට පස්සේ දුකයි. මේ වෛද්‍යවරයා කියන එකක් නරක කරලා. ඊට පස්සේ කියන්න පුළුවන් දෙකම නරක කරලා කියනවා. එතකොට දුකයි. ලක්ෂණ පෙන්වයි ඉස්සෙල්ලා දුක්ඛ ලක්ෂණය. ධනාත්ම ලක්ෂණයත් ඉස්සෙල්ලා පෙන්වනවා. කියන්නේ තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව. පෙන්වනවා. දැන් අනාත්මයි කියලා පෙන්වනවා. තමයි කැමැත්ත හැටියට පවත්වන්න බැහැ. ඒකත් පෙන්වනවා. එහෙනම් අනිත්‍ය ලක්ෂණය පෙන්වනවා අනිත්‍ය පෙන්වනවා. දුක්ඛ ලක්ෂණය පෙන්වනවා දුක පෙන්වනවා. අනාත්ම ලක්ෂණය කලින් පෙන්නවා අනාත්මයි කියන අනාත්මය පෙන්නවා. මේ කරුණු හයක් අපි කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන්නේ එකක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ තමයි කරුණු තුනක්. අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන්නේ ලක්ෂණ තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ කර්ම තුනක්. ඒක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. දැන් අපි මුලින් කිව්වා අපිට උපදවා ගන්න ඕන ඥානය මොකක්ද කියලා උදේවැය. උදේවැය ඥානය දැතිව නැති වෙන බව අපිට මේ බාහිර ලෝකයේ දිහා බලපුවම පේනවා. දැන් උදේට හිරු නගිනවා. ආයති වෙනවා. හැන්දෑවට නොපෙනිය. ආ නැති වෙනවා. දැන් අඳුර ඒකම අඳුර එනවා. ආ ඇති වෙනවා. ඒ උදේට හිරු නැගෙනවා. ආ අඳුර නැති වෙනවා. ඒතරක් තියෙන උදේවේ. දැන් මේ උදේවේ තුලින් අපට අවශ්‍ය කරන ඥානය උපදින්නේ. මේක උදේවේ තමයි. එහෙනම් ඉදිරියට පැයක් තියෙනවා. ඒක තියෙනවා. හැබැයි ඒකත් ඇති වෙයි. ඒ පැය අවසන් වෙයි. ඒකක් නැති වෙයි. එතනක් තියෙනවා. පැයක කාලයක් තියෙනවා. කාලය අවසන් වෙනවා කියන්නේ. එතනක් තියෙන උදය කාලයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපිට. අපට අවශ්‍ය කරන්නේ මේ නාම රූප දෙකේ උදේ වේ. ඒතර බාහිර දේ පිළිබඳව උදේ වේ ඕනේ. අධ්‍යාත්මය පිළිබඳ. මොකද නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යාත්මයෙන්. එහෙනම් අධ්‍යාත්මයේ තියෙන ඒ නාම රූප දෙකේ උදේවැය ඒ පිළිබඳව ඥානයයි අපිට ඕනේ. ඒ තුන අනිත්‍ය ලක්ෂණයක් දැක්කේ හැකි අනිත්‍යයක් දැක්කේ හැකි. දුක්ඛ ලක්ෂණයක් දකින්න පුළුවන් දුකක් දකින්න පුළුවන්. අනාත්ම ලක්ෂණයක් දකින්න පුළුවන් අනාත්මයක් දකින්න පුළුවන්. කොහොමද? අපි බලමු එකින් එක විග්‍රහ කරලා. අපි ඒ සඳහා ගන්නවා ප්‍රධාන වශයෙන් අපිට හොඳටම තේරෙන වැටහෙන කොටස් හයක් එහෙම නැත්නම් දොරවල් හයක් එහෙම නැත්නම් ඉන්ද්‍රිය හයක් එහෙම නැත්නම් ආයතන හයක් අපේ ශරීරයේ තියෙනවා ඒ තමයි ඇස කන නාසය දිව ශරීරය හා සිත අපි බලනවා මේකේ මේ හයේ කොහොමද උද්‍යහාව හටගන්න. හැබැයි මේ සම්මුතියෙන් නම් මේ උදේවැය ඥානය ඇති කරගන්න අමාරුයි. දැන් ඇස් අපි සම්මුති වශයෙන් ගත්තොත් ඇහි හටගැන්මක් හා නැතිවීමක් අපිට දකින්න සෑහෙන කාලයක් යනවා. හටගත්තේ ප්‍රතිසන්දියේ වැය වුණා අවසාන චුතියේදී කියලා තමයි ගන්න වෙන්නේ. සම්මුතියෙන් ගත්තොත්. කනත් ඒ වගේ. නාසයත් ඒ වගේ. දිවත් ඒ වගේ. ශරීරයත් ඒ වගේ. මනසත් ඒ වගේ. ඒකත් ප්‍රතිසන්දියේදී හටගත්ත අවසාන චුතියේදී අවසන් වුණා ආයතන හට ප්‍රතිසන්දි විඥානය හටගත්තනම් සිත ආයතන උදයයි ඒතර අවසාන මේ භවයේ අවසාන චුති සිදෙන්නේ නැති වුණා නම් වැයයි මේක නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා මේකත් තියෙන උදේවැය එහෙනම් මේ උදේවැය කියන ධර්මතාවය බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ දේශනා කරන්නේ කොහොමද? දැන් අපට ඒකට පරමාර්ථයට යන්න වෙනවා. සම්මුතියෙන් තේරුම් ගන්න බෑ. ඒ උද්‍යව්‍යා ඥානය සම්පූර්ණයෙන් සම්මුතියෙන් තේරුම් ගන්න බෑ. සම්පූර්ණයෙන් තේරුම් ගන්නවා නම් අපිට යන්න වෙන්නේ පරමාර්ථයට. දැන් කියන ධර්මතාවය මොකද්ද කියන එක පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් අපි දන්නවා ශක්තියෙන් හතරක ක්‍රියාවක් කියන්නේ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ. මහ භූත හතරයි. ශක්තියෙන් හතරයි. සද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. සද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය කියන ධර්මතා හතර ඇති වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? කියන එක හොයාගත්තොත් උදේවැය ඥානය ඇතිවීම නැතිවීම සිතට අනුගත කරගන්න පුළුවන් සිතට සහතික කරගන්න පුළුවන් සිතේ පළපදියම් කරගන්න පුළුවන් සිතට ස්ථාවර කරගන්න පුළුවන් මේක ඕනේ ධර්ම අවබෝධය සඳහා පඨවි ධාතු ආපෝ ධාතු තේජ ධාතු වායෝ ධාතු ඔය හතර ශක්තියින් හතරක් හැබැයි ඔය ශක්තියින් හතර ක්‍රියාත්මක වෙන්නේ ඕනෝන්ට ප්‍රත්‍යයෙන් ඕනෝන්ට ප්‍රත්‍ය කියන්නේ ඕනෝන්ට උපකාර. පඨවි ධාතුව නිරන්තරයෙන්ම ආපෝ ධාතුවට ප්‍රත්‍යයයි උපකාරයි. තේජෝ ධාතුවට ප්‍රත්‍යයයි උපකාරයි. වායෝ ධාතුවටත් ප්‍රත්‍යයයි උපකාරයි. ආපෝ ධාතුව නිරන්තරයෙන්ම පඨවි ධාතුවට ප්‍රත්‍යයයි. තේජෝ ධාතුවටත් ප්‍රත්‍යයයි වායෝ ධාතුවටත් ප්‍රත්‍යයයි. තේජෝ ධාතුව පඨවි ධාතුවටත් ප්‍රත්‍යයයි ආපෝ ධාතුවටත් ප්‍රත්‍යයයි වායෝ ධාතුවටත් ප්‍රත්‍යයයි වායෝ ධාතුව පඨවි ධාතුවටත් ප්‍රත්‍යයයි ආපෝ ධාතුවටත් ප්‍රත්‍යයයි තේජෝ ධාතුවටත් ප්‍රත්‍යයයි දැන් එතකොට මේ ධර්මතා ප්‍රත්‍ය කියන්නේ උපකාරයි කියන එක පිහිටයි දව් කියන එක එහෙනම් මේ ධර්මතා හතර නිරන්තරයෙන් කියන්නේ එක මොහොතකවත් වෙන් කරන්නේ නැතුව වෙන් වෙන්න බෑ වෙන් කරන්නත් බෑ වෙන් වෙන්නේ නැහැ ඔය ධර්මතා හතරෙන් එකක් අයින් වෙන්නේ නැහැ එහෙනම් ඔය ධර්මතා හතර නිරන්තරයෙන්ම ඕනොට ප්‍රත්‍යයයි කොච්චර කාලෙකින්ද ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුල මේක ඕනොන්ට උපකාර වෙනවා එහෙමනම් මේ ඇස කියන එහෙම නැත්නම් චක්කු ద్వාරය නැත්නම් චක්ක ආයතනය නැත්නම් චක්කු ඉන්ද්‍රිය අපි පරමාර්ථ වශයෙන් ගත්තාම අපිට උදේවේ දකින්න පුළුවන් සම්මුතියෙන් උදේවේ දකින්න සම්මුතියෙන් උදේවේ ගන්නවා නම් ඉපදෙනකොට ඇහැ තිබ්බා චිත වෙනකොට හැනේ ආයතනක් තියෙන උදේවේ ඒ උදේවේ නෙමෙයි ඒක මේ ධර්මය අවබෝධ කරගන්න ඥානයක් නෙමෙයි. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය ඥානය තමයි අර සදගතිය, දීර්ඝගතිය, උස්නේ වාතය. රවුනොන්ට ප්‍රත්‍යයයි නිරන්තරයෙන්ම කොච්චර කාලයක් තුළද? ඇසපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා අඩු කාලයයි. ඒකත් වඩා කෙටි කාලයක් තුන. ඒක අභිධර්මය ක්‍රමයෙන් ගන්න නම් චිත්තක්ෂණ 17ක් ඇති. චිත්තක්ෂණ 17ක පැවැත්ම. චිත්තක්ෂණ 17ක් කියන්නේ සිපිල්ලම් ගහන තරම් කාලේ කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එහෙනම් එතකොට අන්න ඒ කාලය තුළ ඇති වෙනව නැති වෙනව. පඨවි ධාතුවත් ඇති වෙනව නැති වෙනව. ආපෝ ධාතුවත් ඇති වෙනව නැති වෙනව. තේජෝ ධාතුවත් ඇති වෙනව නැති වෙනව. වායෝ ධාතුවත් ඇති වෙනව. ඒ ඇතිව නැති වෙන්නේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙලා. නිකන් ඇතිව නැති වෙන්නේ. මෙන්න මෙතනයි මේ ගැඹුරු කියලා කියන්නේ. අර සදගත්‍ය නිකන් ඇතිව නැති වෙන්නේ. අර ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා තමයි ඇතිව නැති වෙන්නේ. අර ආපෝ ධාතුව නිකන්ම ඇතිව නැති වෙන්නේ. පඨවි ධාතුවටත් තේජෝ ධාතුවටත් වායෝ ධාතුවටත් ප්‍රත්‍ය වෙලා තමයි ආපෝ ධාතුව ඇති වෙන්නේ තියෙන්නේ. තේජෝ ධාතුවත් නිකන් ඇතුව නැති වෙන්නේ. ඒ තේජෝ ධාතුවත් පඨවි ධාතුවටත් ආපෝ ධාතුවටත් වායෝ ධාතුවටත් ප්‍රත්‍ය වෙලා තමයි ඇතිව නැති වෙන්නේ. මෙන්න මේක තමයි ගැඹුරු. ආපෝ වායෝ ධාතුවත් නිකන් ඇතිව නැති වෙන්නේ. වායෝ ධාතුවත් පඨවි ධාතුවටත් ආපෝ ධාතුවටත් තේජෝ ධාතුවටත් ප්‍රත්‍ය වෙලා ඒ කියන්නේ උපකාර වෙලා තමයි ඇතිව නැති වෙන්නේ ඒ නිසා තමයි මේ ධර්මතා හතරේ තියෙන බව පෙන්වන්නේ සණයක්වත් තියෙන බව පෙන්වන්නේ ඒ ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය උපකාරයි ඔච්චර කාලයක් තුරුයි ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුළ වුණොන්ට ප්‍රත්‍යයයි. එහෙනම් ඇතිව නැති වෙනවද? දැන් කොහොමද ඒකට අපි මේක ඥාණයට අසු කරගන්නේ? මේක ඥාණයට අසු කරගන්න නම් අදි සමාධියක් ඕනේ. අදි සමාධිය. මං ගිය සතියේ පැහැදිලි කරා. අදි සමාධිය කියන්නේ හොඳටම තැන්පත් වූ එකඟ වූ නිශ්චලව පිහිටියා වූ ඒ අරමුණේ හොඳට සිත රඳවන්න පුළුවන්. චිත්ත ඒකාග්‍රතාවය. ඒකට සමාධි, අදි සමාධි. ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත අනුගමනය කරනවා නම් යම් කිසි කෙනෙක් එයාට අදි සීලයක් ඕනේ. අදි සමාධියක් ඕනේ. ඒ තුළින් අදි ප්‍රඥාවට යන්න පුළුවන්. එහෙනම් අර තදගතිය, දියරගතිය, උස්නේ වාතය කියන මේ ධර්මතා හතර. ඒ තමයි ඇසේ ක්‍රියාකාරීත්වය. ඒක තමයි ඇසේ ක්‍රියාකාරීත්වය. ඒතකොට දැන් අපි එතකොට ඇසක් දකින්නේ නැතුව නැතිනවා. ඇයි? සත්‍ය වශයෙන් ඇසක් නැහැ. ඒක අපි කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ගොඩාක් දේශනාවලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. සම්මුති වශයෙන් ඇසක් තිබ්බට පරමාර්ථ වශයෙන් ඇසක් නැහැ. එහෙනම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු අපි මේවා දැන් හොඳට දන්නවා. මහ භූත හතරයි කියලා දන්නවා. ශක්තියන් හතරයි කියලා දන්නවා. සුද්දාස්තක කලාපයයි කියලා දන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දන්නවා. එහෙනම් පඨවි ධාතුවත් ඇතිව නැති වෙනවා. ආපෝ ධාතුවත් ඇතිව නැති වෙනවා. තේජෝ ධාතුවත් ඇතිව නැති වෙනවා. වායෝ ධාතුවත් ඇතිව නැති වෙනවා. එතනට සිත තියන්නේ. එතනට සිත තියන්නේ. එතකොට උදේ දර්ශනෙ වෙයි. නැත්තම් දර්ශනෙ වෙන්නේ නැහැ. කවදාවත් දර්ශනය වෙන්නේ දර්ශනය වෙන්නේ නැහැ සම්මුතිය තුළ. උදේව දර්ශනය වෙන්නේ. ඒ කෝණේ අපිට. අනිත්‍ය දර්ශනය වෙන්නේ සම්මුතිය තුළ. අනිත්‍ය දර්ශනය වෙනවා මේ උදේවය තුළ. දුක්ඛ ලක්ෂණයයි දුක්ඛ කියන ස්වභාවයයි දුකයි කියන එකක් දර්ශනය වෙනවා. අනාත්ම ලක්ෂණයයි අනාත්මයි කියන ඒ ස්වභාවයක් අවබෝධ වෙනවා. උදේවැය ඥානය ඒ නිසා මේ උදේවැය ඥානය ඉස්සෙල්ලා උපදවන්න. ඒතකොට දැන් අපිට පැහැදිලි අපිට තේරෙන්න ඕනේ අපිට වැටහෙන්න ඕනේ. එහෙනම් අර සිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ ඇස නිර්මාණය කරන්න සකස් කරන්න ඉදිරිපත් වෙච්ච එතන කියන්නේ ප්‍රත්‍යදී උපකාර වෙච්ච දේ ඒ තමයි සතර මහා ධාතුන්. එහෙනම් ඒ සතර මහා ධාතු ඇතිව නැති වෙනවා. ඒතර පටවි ධාතු ඇතිව නැති වෙනවා. ආපෝ ධාතු ඇතිව නැති වෙනවා. හැබැයි ඒ ඇතිව නැති වෙන්නේ අනිත් ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා. එයා නිකන් ඇතිව නැති වෙන්නේ. තේජෝ ධාතු ඇතිව නැති වෙන්නේ අනිත් ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා. කොච්චර කාලෙකින්ද? ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා ප්‍රත්‍ය වෙලා නැති වෙනවා. ඒකට එහෙනම් පවතින දෙයක් හැටියට ගන්නවා අපි. ඒක නිසා තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන දේ වැටහෙන්නේ නැති. සම්මුතිය තුළ ඉන්න තාක්කල්. සම්මුතිය තුළ ඉන්න තාක්කල් වැටෙන්නේ පරමාර්ථයෙන් ගන්න. ධර්මයේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මොකද අපිට මේ ඥාන ඉදිරි ඥානයට උපකාර වෙනවා. උදේවැය ඥානෙ ප්‍රත්‍ය වෙන බංග ඥානෙට. බංග ඥානෙ ප්‍රත්‍යයි බයතුපත්ඨාන ඥානෙට. බයතුපත්ඨාන ඥානෙ ප්‍රත්‍යයි ආධිනවානු දර්ශන ඥානෙට. ආධිනවානු දර්ශන ඥානෙ ප්‍රත්‍යයි නිබ්බිදා ඥානෙට. නිබ්බිදා ඥානය ප්‍රත්‍යයයි මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානිත. මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානය ප්‍රත්‍යයයි පටිසංකා ඥානිත. පටිසංකා ඥානය ප්‍රත්‍යයයි සංස්කාර උපේක්ඛා ඥානිත. සංස්කාර උපේක්ඛා ඥානය ප්‍රත්‍යයයි සත්‍ය අනුලෝම ඥානිත. එතන තියෙන ප්‍රත්‍යය. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි කියන එක. එහෙනම් ඒ ප්‍රත්‍ය ධර්මය, ඒ කියන්නේ උපකාර වෙලා තමයි ඇතිව නැති වෙන්නේ. ඒ නිසා තමයි මේ පැවැත්මක් වෙන්නේ. තියෙන බවක් වෙන්නේ. සත්‍ය වශයෙන් ඇතිව නැති වෙන බව. එහෙනම් අර තද ගතිය ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් ඇතිව නැති වෙනවා. ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා. මේකට මොකක්ද අපිට ඇතිව නැති වෙනවා. ඇති වෙන ඇති වෙන ශනෙන් නැති වෙන. ඒකට දැන් අපි මේක කලිනුත් සඳහන් කරලා තියෙනවා ඇති වෙන්න හේතුවක් ඕන කියන එක. දැන් මෙතන හේතු ප්‍රත්‍යක් තියෙනවා. හේතු ප්‍රත්‍යක් තියෙනවා මෙතන. ඒ කොහොමද? ඒ සදගති අනිත් ධර්මතා තුනට හේතුනේ. ආපෝ ධාතු අනිත් ධර්මතා තුනට හේතුනේ. පඨවි තේජෝ වායෝ කියන ධර්ම සාධනට හේතු. හේතු. හේතු ප්‍රත්‍ය. එන හේතුන්ගෙන් හටගන්නේ මොන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හේතුන්ගෙන් හටගන්නේ හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍යයෙන් තමයි මුළු විශ්වම ක්‍රියාත්මක වෙන්නේ. එන එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. ප්‍රමුඛ අනිත්‍ය ලක්ෂණය. ඇතිව නැතිවන බව අනිත්‍ය ලක්ෂණයයි. ඒතර ඇත්තව නැති වුණා. ඒක අනිත්‍ය අනිත්‍යයි. ඇසිපෙල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුල නැති වුණා. ඒ අනිත්‍යයි. එහෙනම් දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා. පෙරළුවා. පීඩාවක්. දෙලීමක්. ඒ එක ධර්මතාවයක් අනිත් ධර්මතාව තුනට ප්‍රත්‍ය වුනේ නැත්තම් ප්‍රත්‍ය වෙනවා. මේක ලෝකේ ක්‍රියාත්මක වෙන ස්වභාවය. මේක වශයෙන්ම ප්‍රත්‍ය වෙනවා. එහෙනම් නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙනවා. ඒක පෙන්වන්නේ අපේ ශරීරයේ විවිධ වෙනස්කම් තුළින් තමයි අපිට පෙන්වන්නේ. එහෙනම් එතන තියෙන ඒ පිළීම හා පීඩාව දුක්ඛ ලක්ෂණය. දැන් තමාගේ වශයේ තමාගේ කැමැත්තේ හැටියට තමාගේ වමනාවේ හැටියටද මේ ධාතුන් හතර ඕනොන්ට ප්‍රත්‍ය වෙන්නේ නෑ. තමන්ගේ උමනාවට හැටිය නෙමෙයි. තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමන්ගේ වශයේ නෙමෙයි. තමන්ට ඕන විදිහට නෙමෙයි. ඒක ලෝකේ ක්‍රියාත්මක වන ස්වභාවයයි. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. මනසට අනුගත කරගන්න. සිතට සහතික කරගන්න. හැබැයි ඒ දර්ශනය ගන්න නම් උද්‍යවයන් දර්ශන ඥානය අධි සමාධියක් ඕන. නොසෙල්ලෙන සමාධියක් ඕන. ඒක ඇති කරගන්න පුළුවන්. සිත එක තැනක හොඳට පුහුණු කරපුවාම ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ සමතය මේ විපස්සනාවට සම්බන්ධ කරේ තථාගතයන් වහන්සේ හේතුව නිසා. මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ දැන්. මේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනකොට මේක තේරුම් ගන්නේ අර හොඳ සමාධිය අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි. නැත්තම් මේක බලන්න බෑ. නැත්තම් මේක දකින්න බෑ. මේක දැකලා තේරුම් ගන්න. දැකලා අවබෝධ කරගන්න. වටහා ගන්න දැකලා. අහලා නෙමෙයි. අහනවා. අහලා පරීක්ෂණ කරනවා අපි. පරීක්ෂණය තුළින් දකිනවා. පරීක්ෂණය කරනවා නිවැරදිව. ඒකට දැන් මේ කරන්නේ පරීක්ෂණය. මේ පරීක්ෂණය ටික භාවනා කියලා. ඒතර මම මුලිනුත් කියලා තියෙනවා සඳහන් කළා දීලා තියෙනවා බුද්ධියෙන් කරන පරීක්ෂණයයි භාවනාව. එහෙනම් දැන් බුද්ධියෙන්නේ කරන්නේ. ඔව්. හොඳ නුවණින්, හොඳ ඥානෙ, සති සම්පජාන්නේ, යෝනිසෝ මනසිකාරේ හොඳට සිහිය තියාගෙන ඉන්න. ඒ සතිපට්ඨාන සිහිය හොඳට පිළිහිටවල සතිපට්ඨාන සතිය හා යෝනිසෝ මනසිකාරේ සති සම්පජාන්නේ. දැන් එතකොට ඒකට දර්ශනය වෙනවා. පෙන්නනවා. මොකද? ඇතිව නැති වෙනවා. ඇති වෙනවා ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ඒතර ඇති වෙන්න හේතුවක් ඕන. මොකක්ද? දැන් සදගතිය ඇති වෙන්න හේතුවක් ඕන. මොකක්ද? ආපෝතේචෝ වායෝ. එයා සදගතියට ප්‍රත්‍යය. නැතු එයාට නැදෙන්න බෑ. ආපෝ ධාතු අනිත් ධර්මතා තුනට ප්‍රත්‍යය. නැත්නම් ආපෝ ධාතුවට නැදෙන්න බෑ. අනිත් ධර්මතා තුනෙන් උපකාරයයට. තේජෝ ධාතු අනිත් ධර්මතා තුන උපකාරයි. වායෝ ධාතුව අනිත් ධර්මතා තුන උපකාරයි. එහෙනම් හැදෙන්න හේතුවක් ඕනේ. සකස් වෙන්න හේතුවක් ඕනේ. හට ගන්න හේතුවක් ඕනේ. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හට ගන්න ස්වභාවයම තියෙන නැතිවීම. අන්න උදේ වේය. ඒක හට ගන්නවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වේය කියලා. එහෙනම් අපි ඇස හැටියට ගත්තොත් ඇසේ ඇතිවීමයි නැතිවීමයි දකින්න පුළුවන්. හැබැයි මේ ඥාණය නම් උපදින්නේ. මේ ඥාණය උපදින්නේ. ඒ අර ප්‍රතිසන්දියේදීම නැත්තම් මව කුසේ බිහි වුණාට පස්සේ අදරුවට හැප්පියෙන. ඒ හැපියේ වේ අවසාන චුතිසිතේදී ඇහෙන්නේ. එතනක් තියෙන උදේවැය. හැබැයි ඒ ධර්මතාවය මේ උදේවැය ඥාණයට නම් උපකාර වෙන්නේ නැහැ. එහෙනම් මේ උද්‍යව්‍ය ඥාණයට උපකාර වෙන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලිය තුල සිත තියන්න. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය තුල සිත තියන්න උදේ වේ දකින්න පුළුවන්. උදේ කියන්නේ හට ගන්න. වේ කියන්නේ නැති වෙන. එහෙනම් එතකොට දැන් මේ අසන වශයෙන් ගත්තොත් අවබෝධ කරන්න පුළුවන් බෑ. අර ශක්තියන් හතර වශයෙන් ගත්තොත් උදේ වේ ඥානය ඇති කරගන්න පුළුවන්. ඒ ඥානීය ඥානයට ප්‍රත්‍ය වෙයි. මේ උදේවේ ඥානෙ උපදවා ගත්තේ නැත්නම් බංග ඥානෙ උපදවන්න බෑ. නිවැරදි උපදවන්න බෑ බංග ඥානය. එහෙනම් ඒකට කොහොමද ගන්නේ? පඨවි ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. ආපෝ ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. තේජ ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. වායෝ ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. හැබැයි ඕනොන්ට ප්‍රත්‍යයයි. ඕනොන්ට ප්‍රත්‍යය. ඒ ප්‍රත්‍යය නිසා මේ චක්ක ප්‍රසාද රූපය එහෙම නැත්නම් චක්ක ద్వාරය නැත්නම් චක්කායතනය නැත්නම් චක්ක ඉන්ද්‍රිය පැවැත්මක් තියෙනවා කියලා පෙන්නනවා. පැවැත්ම තුල උද්‍යව්‍ය ඥානය ඇති වෙන්නේ. පැවැත්ම. ඒකට කියනවා සම්තති ගණය කියලා. පැවැත්ම ගණය. ගණය කියන්නේ එකතු කරලා පෙන්වන්නේ අපි. ඇසක් තියෙනවා කියන්නේ. නේ. ඇතිව නැති වෙනවා. අන්න ඒ ස්වභාවය මනසට අනුගත කරගන්න. ඒ ඒ ස්වභාවය මනසට අනුගතද සහතිකද? සහතික වෙනකම් මෙනෙහි කරන්න වෙනවා. සහතික. ඒකට කියන අනුපස්සනා කියන්නේ. අනිච්ච අනුපස්සනා, දුක්ඛ අනුපස්සනා, අනාත්ම අනුපස්සනා. උදේවැය ඥානය තුළ. අනුපස්සන නැවත නැවත සිහි කරන, නැවත නැවත සිහි කරන්නේ. නැවත නැවත අනිත්‍ය ලක්ෂණය දකින්න අනිත්‍ය ස්වභාවය දකින්න. දුක්ඛ ලක්ෂණය දකින්න දුක්ඛ කියන ඒ ස්වභාවය දකින්න. අනාත්ම ලක්ෂණය දකින්න අනාත්ම ස්වභාවය දකින්න. මනසින් දැක්කේ. මනසින් දකින්න පුළුවන්. ඒ නිසා සතාගත දහම අපි පියවියසින් නෙමෙයි දකින්නේ. නුවණ නැමැති ඇසින්. ඒකයි සතාගතයන් වහන්සේ දේශනා කළේ එහෙම නැත්නම් උදාන වාක්‍යයක් කිව්වේ මානෙනි පඤ්ඤා උදපාද ඥානං උදපාද විච්ඡා උදපාද චක්කුං උදපාදේ ආලෝක උදපාදේ ඒ සම්මුති වශයෙන් ලෝකය දැකලා නෙමෙයි පරමාර්ථ වශයෙන් ලෝකය දැකලා මනසින් මේ ස්වභාවයන් දැකලා තමයි දසතගතයන් වහන්සේ ඒ උදාන වාක්‍යය කිව්වේ අපිට තාම එහෙම කියන්න බෑ එයි අපි තාම මනසින් මේ යථා ස්වභාවය තාම අපි අවබෝධ කරේ නැහැ අපට වැටහුනේ නැහැ අපට තේරුන්නේ ඒ නිසා අපි නැවත නැවත දුකට හේතු වෙන දේවල් අපි කරනවා දුකට හේතු වෙන දේවල්ම කරලා අපි හැබැයි දුක ප්‍රතික්ෂේප කරනවා දුකට හේතු වෙන දේවල් කරනවා හැබැයි දුක ප්‍රතික්ෂේප කරනවා බෑ දුකට හේතු වෙන දේ අපි හැදුවොත් නියත වශයෙන්ම දුක කැමනි දුක නැමැති ඵලය අපිට භුක්ති විඳින්න වෙනවා. එහෙනම් දැන් එතකොට අපි එකකින් අපි සිතට අනුගත කරගත්තා මොකක්ද? උදේව. අනිත්‍ය. අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය. දුක්ඛ ලක්ෂණය හා දුක. එයි. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒතර පිළීම පීඩාව දුක්ඛ ලක්ෂණයයි. ඒ ශනේ ශනේ ශනේ ශනේ පාසම් මේ පෙළනවනේ. ක්‍රීඩාවක් නේ තියෙන්නේ. සම වශයෙන් මේ පවතින්නේ. තමගේ කැමැත්ත හැටියට මේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒතර අර ත්‍රිවිධ ලක්ෂණ තුනහ ත්‍රිවිධ ස්වභාවයන් තුල උද්‍යව ඥානය තුල කරුණු තුන හොඳට දකිනවා. ඒ නිසා තමයි සතාගතයන් වහන්සේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මග නොමග නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටෙන්න නිවැරදි මඟට වැටුනාම අපිට ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඒකාව ඥාන ටික අපිට පිළිවෙලෙන් උපදවාගෙන සංස්කාර පිළිබඳව මැදහත් ස්වභාවයක් අෂ්ටලෝක ධර්මයයි කෙරේ මේ විශ්වයේ තියෙන අධ්‍යාත්මික බාහිර කියන සියලු සංස්කාර ධර්මයන් කෙරේ මැදහත් බව ආ පරම සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපට නිවනින් සැනසෙන්න පුළුවන් මේ නොදකින තාක්කල් නිවන් දකින්න බෑ මේ මේ ධර්මතාව තුළින් සක්කාය දිට්ඨිය නැති වෙනවා. නිරෝෂම නැති වෙනවා. විචිකිච්ඡාවක් නැති වෙනවා. වෙන රුත වෙන පිළිගැනීම් ඒවත් නැති වෙනවා. ඉතින් බලන්නකෝ මේ සංයෝජන තුනම නැතිවීම මොන තරම් ශ්‍රේෂ්ඨද? දැන් මේ විදිහට බෙදලා මේ විදිහට වෙන් කරලා මේ විදිහට කොටස් කරලා බලපුවාම සක්කාය දිට්ඨියක් එන්නේ නැහැ නේ. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධයනේ. මේ විෂයාකාර ආත්ම දිට්ඨියටනේ. සක්කාය දිට්ඨිය කියන්නේ. ඒතර වෙන රුත වෙන පිළිගැනීම වෙන ඇදහිීම සාමුලින් ඉවත දානවානේ. එයි. දැන් සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙන්නේ. දැන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකලා තියෙන්නේ. දැන් සම්මා දිට්ඨියට ඇවිල්ලා දිට්ඨිය විසුද්ධිය ආයි. ඒතර සක්කාය දිට්ඨිය නෑ, විචිකිච්ඡා නෑ, වෙන රුත වෙන පිළිගැනීම නෑ. එයා නිවැරදි පිළිවෙතට බහැලා තියෙනවා. ඒ තමයි අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. එහෙනම් අපි එක ධර්මතාවයක් අපි හොඳට විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කළා. අපි උද්‍යව්‍යා ඥාන ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. ඒ තුළ තියෙන අනිත්‍යය. එහෙනම් ඒ ශනයක් ශනයක් පාස ඇතිව නැතිවීම ඒක පිළීමක්, ඒක මහා පීඩාවක්, ඒක මහා වදයක්, ඒක මහා කරදරයක්. ඒ දුකක්. ඒක මගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. තමගේ ඕමනාවට නෙමෙයි තමගේ වශයෙන් වෙනස් කරගන්න බෑ. ඒ අනාත්මේ. ඒතර බලන්න අර උද්‍යව්‍ය ඥානය තුළ ඇතිව නැතිවීමේ කියන නුවණ තුළ අර ධර්මතා තුන හරි ලස්සනට දකිනවා. ඥාන දර්ශන විසුද්ධියට යනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙනවා. අවසාන අවස්ථාවේදීත් මෙනෙහි කරන්නේ අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා මේ ආදී වශයෙන් තමයි අවසාන අවස්ථාවේ තරියත්වයට යන අවස්ථාවෙත් මෙනෙහි කරන්නේ. එහෙනම් අපි ගන්නවා දැන් තවත් එකක්. එකක් නෙමෙයි මේක සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොටස් තියෙනවා සිය ගාණක් නෙමෙයි. දහස් ගාණක් තියෙනවා. හොඳට බලන්න. හොඳට සිතට අනුගත වෙනකම්. සිතට හොඳට ස්ථාවර වෙනකම් සහතික වෙනකම්ම බලන්න ඕනේ. ඒ බලන්න බලන්න බලන්න බලන්න ඇතිව නැති වෙන බව පේනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මනාව දැర్శණය වේ. අපි කියමු තව එකක් තියෙනවා. ద్వාර වශයෙන් ගන්න පුළුවන්, ආයතන වශයෙන් ගන්න පුළුවන්, ඉන්ද්‍රිය වශයෙන් ගන්න පුළුවන්, ප්‍රසාද රූප වශයෙන් ගන්න පුළුවන්. ඒ තමයි ශෝත කන. කනේ තියෙනවා හට ගැනීම. උපාදයක් තියෙනවා. ඒ සම්මුති වශයෙන් තියෙන උපාදයක්. දරුවා උපදිනකොට කණක් තිබ්බා. අවසාන චුතියේදී ඒක ක්‍රියාව ඉවරයි. ආයතනත් උපාදයක් තියෙන වැයක් තියෙනවා. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා. ඒක අනිත්‍යයි. එන එක දුකයි. මේක අනාත්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාව තුන මේ උද්‍යවය ඥානය තුළින් ප්‍රකට කරගන්න ඕනේ. සහතික කරගන්න තියෙන උද්‍යව්‍ය ඥානය තුළ. එහෙනම් සම්මුතියෙන් කන පරමාර්ථයෙන් හතරයි. සත්‍යයෙන් හතරයි. මහ භූත හතරයි. පටවියාපෝතිච වාය. තව හතරක් තියෙනවා ඉතින්. වර්ණ ගන්ධ රස ඕච්ච සුද්දාස්තික කලාපේ. ඊට වඩා දැන් ඒක නෑ. මේ ලෝකේ කිසිම විද්‍යාඥයෙකුට කිසිම ලෝකේ බලවත්යෙකුට මේක ඊට වැඩිය බෙදන්න බෑ. මේක කාය ප්‍රසාද රූපයට අයිති පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් කියන එක දැන් ඔයත් හොඳට දන්නවා. එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපය එහෙම නැත්නම් මේ සතර මහා ධාතු. ඒතර මෙතනත් අර ඇහි විදිහටම නෙමෙයිද ප්‍රත්‍ය. ඔව් මෙතනත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නම් පඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ කියන ධාතු තුනට ප්‍රත්‍යයයි. හැබැයි අස්සනයයි ආරඳෙන ඉස්සනයන් ඉපද බින්දෙනවා. බින්දෙන්නේ අනිත් ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා. මේ කන නැමැති සම්මුතියෙන් කතා කරන කන නැමැති මේ සත්‍යයන් හතර ආපෝ ධාතුව පඨවි තේජෝ වායෝ කියන ධාතු තුනට ප්‍රත්‍යයයි. මේ ඉපද බින්දෙන්නේ ඒ ධාතු තුනට ප්‍රත්‍ය වෙලා. රැඳෙන්න පුළුවන් කාලය ඇසිපෙල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදලා ඊට වඩා අඩු කාලයක් තමයි යාගේ රැඳීමේ කාලය. යාගේ පැවතීමේ කාලය. තේජෝ ධාතුව මේක තියෙන උණුසුම තියෙනවා. ඒ තේජෝ ධාතුව පඨවි ආපෝ වායෝ ධාතුවට ප්‍රත්‍යයයි. හැබැයි එයා ඇසිපෙල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදලා ඊටත් වඩා අඩු කාලයක් තුළ එයත් ඇතිව නැති වෙනවා. උදේ වේ ඇතිව නැති වෙනවා. වායෝ තාත්මය. එයක් ඇතිව නැති වෙනවා. ඒ ඇතිව නැති වෙන්නේ එයාට හැදෙන්න පුළුවන්. ඇසිපෙල්ලම් ගන්න තරම් කාලය. කෝටියකට බෙදුවත් ඊටත් අඩු කාලයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් මේ හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙලා තමයි ඇතිව නැති වෙන්නේ. හැබැයි මේකේ පෙන්වන අපේ සංතතියක්. අපැවැත්මක් වෙනවා. ඒ ගණයෙන් වහලා තියෙන හින්දා අර උදේවැය දකින්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන සම්තති ගණය විඳින්නේ. පැවැත්ම පෙන්වන්නේ ඔක ගණයක්. ඔක එකතු කරලා පෙන්වන්නේ. ඒක බිඳින්න. ඒක වෙන් කරන්න. ඒක කොටස් කරන්න. කොටස් කරලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කොටස් කරලා බලපුවාම දකින්න තියෙන්නේ ඇතිව නැති වෙනවා. ඒ ඇතිව නැති වෙනවා. ඒතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියන් හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් නැතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින්. ඒ නිසා අන සංතතියෙන් වහලා ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් ඇතිව නැති වෙනවා. ඒතර අපිට පේනවා මේ ආ තියෙනවා. නෑ. සත්‍ය වශයෙන්. පරමාර්ථයට ගියම නෑ. එහෙනම් ඒ ශක්තියෙන් හතරේ. ඒතකොට දැන් ඒක වෙනස් වීමක් තියෙනවනේ. දෙකපාරට වෙනස් වෙන්නේ. මේ ශක්තියෙන් හතරේ ක්‍රමක්‍රමේ ක්‍රමක්‍රමේන්නේ වෙනස් වීම තියෙන්නේ. ඒතකොට අනිත්‍ය ලක්ෂණය අපිට පෙන්නනවා. කොහොමද පෙන්වන්නේ? කන ඇහිම එකපාරටම නැති වෙන්නේ. පොඩ පොඩ පොඩ පොඩ අඩු වෙනවා. අන්න අනිත්‍ය ලක්ෂණය පෙන්නනවා. ඇහෙන්නෙම නැතුව ගියා. අනිත්‍යයි කියලා පෙන්වනවා. දුක්ඛ ලක්ෂණය පෙන්වනවා. ඒ දුක්ඛ ලක්ෂණය මොකක්ද? අර වෙනස් වෙනස් වෙන වෙනස් වෙන ස්වභාවය. පොඩ පොඩ පොඩ පොඩ අඩු වෙන. ඇහෙන්නෙම නැතුව ගියා. දුක්ඛ ලක්ෂණය. අයියෝ මොන තරම් වදියද මොන තරම් කරදරද මට දැන් ඇහෙන්නෙම නැහැ. මට ඉස්සරේෂ පොඩ පොඩ ඇහුණා. දැන් චුට්ටක්වත් ඇහෙන්නේ. දුක්ඛ ලක්ෂණය. අනාත්ම තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බැරි බව මුලින් පෙන්නවා. අර පොඩ පොඩ අඩු කරන්නේ. චුට්ට චුට්ට අඩු කරා. ක්‍රමක්‍රමයෙන් අඩු කරලා පෙන්නවා තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බැරි බවේ ලක්ෂණය පෙන්නවා. ඊට පස්සේ පෙන්වන ඇහෙන්නෙම නෑ තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑම කියලා පෙන්වනවා. හරිද එතකොට? අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා අනිත්‍යක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා දුකක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා අනාත්මයක් තියෙනවා. කනේද? නැහැ. එහෙනම් කොහෙද? අර ශක්තියන් හතරේ. ඒකට නෙදාගත්තේ කන කියලා. දැන් ඒකෙත් තියෙන උදේ වේ. අර මං කිව්වේ උපදිනකොට කන තිබ්බද? මේ භවය අවසන් වෙනකොට ඒකේ ක්‍රියාව ඉවරයි. ඒතරක් තියෙන උදේ වේ. නැහැ. ඒ උදේ වේ නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. ඒ ඇතිවීම නැතිවීම නෙමෙයි. ඒ ඇතිවීම නැතිවීම තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැర్శණය වෙන්නේ. අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්ද අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්ද අනිත්‍යයි කියලා ජීවිතේ තියෙනකම් ඇතුළත් ඕක දකින්න හම්බෙන්නේ. උද්‍යවය තුළ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය බව, දුක්ඛ ලක්ෂණය හා දුක්ඛ බව, අනාත්ම ලක්ෂණය අනාත්ම බව මනාව අවබෝධ වෙනවා. හොඳටම පැහැදිලි වෙනවා. හොඳටම තේරෙනවා. ඒ කාලයත් එක්ක සංසන්දනය කරන්න. කාලයත් එක්ක සංසන්දනය කරලා බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම. නුවණින් දැක ගන්න ඕනේ. නුවණට හසු කර ගන්න ඕනේ. නුවණට වැටහෙන්න ඕනේ. මේක දර්ශනයක්. මේක දර්ශනයක්. බුද්ධිය ගන්න දර්ශනයක්. බුද්ධියට ගන්න. බුද්ධියෙන් දකින්න. ඒ නිසා දැන් කරුණු දෙකකින් පැහැදිලි කළා. තව කරුණු ගොඩාක් තියෙනවා. තව කරුණු ගොඩාක්කින් පැහැදිලි කරනවා. මොකද මේ ඥානය හොඳටම උපදවාගෙන ඕනේ අපි ගාව ඥානෙ කියන්නේ. ඒ ගාව ඥානෙ කියන්නේ භංග ඥානෙ. මේ භංග ඥානයත් ඕකෙම තියෙනවා. ඊට පස්සේ ඇති වෙනව නෙමෙයි නැති වෙනව තමයි පේන්නේ. ඒ තමයි භංග ඥානෙ කියලා කියන්නේ. දේන අදට නියමිත ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාවේ දායකත්වය දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝ චිරන් රක්ඛන්තු මං පරන්ති විශේෂ ආශිර්වාදයක් ලෙස දැනට රෝගාතුරව සිටින අංවල්ලේ පදිංචි ආනන්ද කරණීය මහත්මයාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සිට ජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම විශේෂයෙන් බෞද්ධ මාත්‍චාලේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට උතුම් මෝනිවණින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබ අප සෑම දිනකටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තිරුවන් සරණයි සාදු සාදු සාදු සදහවත්නි Thank you.